සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නිත තරං චිත්ත දේතික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුඛාදානක් සම්මේසු අතංච වික්ඛවේ දික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විරති පංච සුපාදාන සම්මේසු ඉති වික්ඛවේ දික්ඛෝ ඉති රූපං ඉති රූපස්ස සංදයෝ ඉති රූපස්ස අස්සංගමෝ ඉති වේදනායි ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අංගංගමෝ ඉති සංඥායි ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අංගංගමෝ තීති යෝගාසනය කරනවා. අදාපි මහා ප්‍රතිපත්තාන සූත්‍රයේ ධර්මානුපස්සනාවේ දෙවෙනි ස්කන්ධ පාඩේ තුන්වෙනි සංඥා සංයයි මාතුකා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ආයනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන කියන අනුපස්සන කොටස් තුන ශක්ති ප්‍රමාණයේ විස්තර කරන්න යෙදුණා. ඊගාවට ඉදිරිපත් වෙන සම්මේල බහුල කොටාට අඩංගු ධර්මානුශාසනාවේ අපි නීවරණ කාණ්ඩය සමාන කළා. මේ සාකච්ඡාවෙන් පවතින්නේ ඡන්ද පබ්බයයි. ඒකට පංචස්කන්ධය, පංචඋපාදාන ස්කන්ධය කියන කොටස් තමයි දැනෙන්නේ. ඒක සාමාන්‍ය භාවනා ලෝකේ පැටකරපු සත්‍යය දැක්කෝ ඉඳලා ගන්නවා රූප සංදය වේදනා සංදය සංඥා සංදය සංස්කාර සංඛාර සංදය විඥාන සංදය රූප වේදනා සංඥා සංඛාර විඥාන සමහර වෙලාවකට මේකටම රූප උපාදාන සංද මේ වේදනා උපාදාන සංද සංයුතාදාන සංද සංඛාර සංඛාරෝපාදාන ස්කන්ධ විඥානෝපාදාන ස්කන්ධ කියලා. විශේෂණ පදයක් සාහිත්‍යයක් ගැලේ. එන්න මේ උපාදාන ස්කන්ධ විස්තර කරගෙන එනකොට රූපය ඉතාම ගොරෝසු නිසා කාට දැස ගැනීමට පහසු නිසා රූප උපාදාන ස්කන්ධයෙන් ගන්නවා. අභියත සතර සතිපට්ඨාන ඉස්සල්ලාම කාය අනුපස්සනාවෙන් ආරම්භ කරන්න බෑ. ආදි කණින් ලේසි කණින් පටන් ගැනීම තමයි විපස්සනාවේ කාලවිලි පාඩම. ඒ කාලවිලි පාඩමේ ස්වභාවයේ මුළු ථේරවාදයේ පුරාම පැතිරිච්ච සුවඳක් ඒකට අපි කියනවා ආනුභවයේ ප්‍රතිපදාව කියලා අනුපූර්ව ප්‍රතිපදාව. එකින් එකට එකින් එකට ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැඹුරකට මේ ක්‍රමයේ සියුම් භාවයකට ධර්මාසන ඉඳලා යොදන්නා කරලා ගමනක් මේ ථේරවාද ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියේ සුද්ධාතේ සීල ඡන්දය සමාධි ඡන්දය ප්‍රඥා ඡන්දය කියලා ගන්න මේ ප්‍රඥා ඡන්දය නිසා මේ ලක්ෂණ නිසා ප්‍රකටයි. මේ ලක්ෂණ ප්‍රකට නිසා මේක ප්‍රායෝගික වැඩක්. මේක තියෙන්නේ ප්‍රතිපත්තියක බාර ගන්න පිළිවෙලක්. ඒ ප්‍රඥා ඡන්දය කරගත්තාම ඒක අපි ප්‍රධාන වශයෙන් ක්‍රියාවක් කරනවා. විපස්සනා භාවනාව කියලා. ඉතින් විපස්සනා භාවනාවේ මූලිකම තේමාවක් තමයි ප්‍රකාශ කරන්නේ. ආනේ අතින් බලනකොට අපි රූපස්කන්ධයෙන් පටන් අරගත්තා. ඒ රූපස්කන්ධේ පට වියාකෝ තේජෝ වායෝ කියන හතරේ වායෝ ස්කන්ධය තමයි වායෝ ධාතුව තමයි ඉතාලක් ප්‍රකට එතනින් තමයි භාවනා කරන්නේ. පොඩි භාවනාව කරගෙන යනකොට මේ පටන් ගන්න ලේසි වුණාට අනිකුත් මේ ලෝකේ තියෙන කිසිම විශේෂයකට එහා ඒ පුද්ගලයා පරිණාමයට පත් කරගනිමින් මෙතුවා කල් සංකාර කවදාකවත් අත්දකව නැති සිං භාවයකට මේ හිත පරිණාමයටපත් වෙන්නේ භාවික භාවයකට වැඩින ප්‍රභාවක් නෙවෙයි පස්සේටපත් කරන වෙන. ඒ නිසා මේ යෝගාවචර දැනගන්න ඕනේ මේ පහසුකමින් පටන් අරගත්තට අපි යන්නේ මොනවාගේ ඉරව්වකටද මොනවාගේ දිහාවකටද මොනවාගේ පැත්තකටද කියන එක මුලින්ම වශයෙන් බලන්න. ඒ දැනගන්න වෙලාවක රූප විතරක් නෑ. දැනගෙන රූප භාවනා කරන නෙවෙයි රූප නාම කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ නාම සංදේ තියෙන ඒකට යෑමට ඉනිමන්තයක් වාගේ තමයි මේ රූප සංදේ පාවිච්චි කරන්නේ. ඒක රූප සංදේ හැමදාම ඉන්නේ. මොනේ එනිසා මේ රූප සංද භාවනා කරන ඇත්තෝ වෙන විදිහකට කියනවා සීලය මේ ශික්ෂාවක් වශයෙන් පොරණයක් දැනගෙන ඉන්න ඕනේ මේකේ කොටස් දෙකක් තියෙනවා. සමාධි භාවනා කරනකොට දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම විපස්සනා භාවනා කරනකොට මේ මූල ධර්ම දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන හිටපුවාම ධර්ම හරි රසයි. ධර්ම හරි ජීවිතයි. ධර්ම හරි ප්‍රබුද්ධයි. පැහැදිලි ආදී. එහෙම නැත්නම් අන්ධකාරය යන ගමනක් වාගේ අතක ගායන ගමනක් වාගේ ඒ තමයි ධර්ම කොටස මේ કોઈ පාරාදීමක ඉන්න කෙනෙකුට උනත් ලොකු ගැඹුරක් දෙන්නවා දෙන්නේ. මේ රූපය කියන්නේ ආවේ අල්ලන් කියන්න පුළුවන් කියන්නමයි බුදුන් විද්‍යාවට සාහිත්‍ය ධර්මයට කියන්තෝක කරන අල්ලන් කියන පරිදි පටන් අරගෙන මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියලා අදට යන්ත යන්ත මේක පුදුමාකාර යනවා. හිතකින් හිතා ගන්න බැරි, කාර්යයකින් කරවගෙන ගත ගන්න බැරි, ඕක කාර්යයේදී සමාන කරගන්න බැහැ. පුදුම ගැඹුරකට. ප්‍රතිමයක් අපි කලින්ම කිව්වා වාගේ නාම රූප කිව්වම රූප කොටසේ විනාම කොටස දෙනෝනේ. නම් බේරා ඒ ඒ නිසායි ඒ රූප නාම කොටසේ වේදනා සංඥා සංකාර විඥාන කියලා හත් කරගන්න තියෙන්නේ. ඒකත් මේ වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය අපි සාකච්ඡා කරන්න ගන්න සංඥා ස්කන්ධය ඒ වගේම සංඛාර ස්කන්ධය කියන මේ තුන විඥානක් හිටි කියන නමෙන් සූත්‍රවල සඳහන්. විඥානය කියලා අපි අර නාම රූප කියන එක සමහර වෙලාවට අපි දක්වනවා කය සහ හිත කියලා. ඒ කය කියන්නේ ආයන වස්තනාව රූපස්කන්ධයේ මේ අල්ලන්න පුළුවන් අයිද. හිත කියවහම ඒකට චිත්ත විඥාන මනෝ ආදී වශයෙන් පරියායන ගොඩක් තියෙනවා. එයින් මේ ස්කන්ධ වශයෙන් ගන්නකොට මේ විඤ්ඤාණ ස්කන්ධය ගත්තහම සමහර විට ඒ තුනම අර වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය අතුරු කරලා කතා කරන වෙලාවලු තියෙනවා. නාම රූප වශයෙන් ගන්නකොට කාය හිත කියලා ගත්තොත් කාය වශයෙන් රූප ස්කන්ධය හිත කිව්වහම වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන හතරම ගන්නවා. ඒ වගේ ඒක නිරූපණය කරන පොදු නමකට දෙන්නේ විඤ්ඤාණය. ඒ නිසා ඒ විඤ්ඤාණය පිහිටා සිටින්නේ විඥානයේ තිතිය වෙන්නේ විස්ථාපය සාපිතය පදනම වෙන්නේ මේ වේදනා සංදේ සංඥා සංදේ සංස්කාර. ඒ තුන ඒ සාරෝපා ඥානේ වාගේ තුන් කල් දක්න කියලා දක්න ගන්න ඥානෙකින් හැර විෂදව දැකගෙන ගන්න අමාරුයි. ඒ දැකගෙන ගත්තා. ඒ විෂදව දැනගත්තේ දැකගත්තේ නැති අත්තන්ත මේක කියලා දෙනවා කියලාම ඒක විශාල ප්‍රදේශකාරයක්. ඒ මොකද ලෝකයාට ඊටවල දැනෙන ප්‍රශ්න තියෙනවා. මේ රූපස්කන්ධය බල බල ඉගෙන ගන්න. වේදනාස්කන්ධය බල බල ඒක ඉගෙනගෙන ඉන්නවට වඩා සාල් දැනෙන ප්‍රශ්න තියෙනවා. නමුත් අපි මේ බල කියන බලහත්කම දිහා බලපුවාම එයින් පුදුමාකාර වෙනස් අභිමතාවක් ඉදිරිපත් කරගන්න. ඒ දැනෙන ප්‍රශ්න දැනෙන්න පිළිකාර නෙවෙයි. නමුත් ඒ සංසාරයේ ආනගතන සංසාර සංවේගයේ පිහිටාගෙන ඒ දැනෙන ප්‍රශ්න ආයාසයෙන් පැත්තකට දාලා කොහොම නමුත් මේ රූපස්කන්ධයේ වචනේ හරි ඉගෙන ගන්න ඕනේ අත්දකින්න හරි ඕනේ මේ නාමස්කන්ධය ඉගෙන ගන්න ඕනේ කර්ම දෙක බලන්න ඕනේ කියලා ලොකු තලදීන ලොකු එළඹීමකින් පිටපත් පිටපත් ආමේ පිළිසත උනත් මේ වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය කියන එක අපහසුතාවයක් නෙවෙයි. අවබෝධ කිරීමක් අවශ්‍යයි. ඒ අපහසුතාවයන් අර රූප ස්කන්ධයට වඩා වේදනා ස්කන්ධය අදහස් වෙනවා වගේ වේදනා ස්කන්ධයට සංඥා ස්කන්ධයට යනකොට ආය සතුට අල්ලන්න බැරි තරම් ගැඹුරු කතාවකට වැටෙනවා. ඒ නිසා අපිට හිත හදාගන්න වෙනවා. අනිත් හිත හදාගන්න වෙනවා. මේක මේ හැම තැනම හැම කෙනාටම කියන්න තේරුම් ගන්න පුළුවන් බරල කොටසක් නෙවෙයි. අපි සඳහාම මේ අවුරුදු 2000 කාලයක් සර්වඥාන්සේගේ නාම කොටස මෙච්චර සජීව රැකිලා තිබුණා මට අපිට බැරි වුණා පුළුවන්වත් අපි මේකට වැඳවඳ හිතියක් නැදයි දේවතාවගේ නායකනකට ආදේවණය කළ බවසින්නාක වචනයක් කියනකටත් නැදයි එහෙම වචනවත් නේවා මරෙන් ඉස්සර වෙලා අපිට මේක දින්දිපත් ආබල ගන්න ලබනවා හොඳයි කියලා එන්න වෙලාවෙම අපිට සිද්ධ වෙනවා සංඥා ශබ්දයෙන් ඇති සංඥාවක් විදිහට ඉතිරිපත් කරගන්න. ඒ නිසා තමයි ප්‍රසිද්ධ වචනයක් තමයි ඒක මම හිතනවා අපි මම අද කිව්වත් කමක් නැහැ කියලා මේ අපත් කියලා නිවිල බාමිණි සංජි ස්වාමීන් වහන්සේ අන්තිමදී වචනය මේ විස්තරණේ පුරාම හැම වෙලාවෙම මේ පාවිච්චි කරන හැකි සංඥා. හැකි සංඥා ඕනේ මේ සංඥා සංදි ඉගෙන ගන්න ඕනේ පොඩි. ඒ නැති බැරි කෙනෙක් ඉන්නවනම් ඉතින් ඔය බුද්ධලට ඒ නැති බැරි කම නිසා ඒ සංඥා සංදි තේරුම් ගැනීම දුෂ්කරයි. ඒක ස්වභාවයෙන්ම දුෂ්කර නැහැ. නමුත් මම හිතාගත්තා මේ සංඥා සංදේ කියන මේ ඊටාම ගැටළු භාවය පහසු ක්‍රමයකට අපහසු ක්‍රමයකට දෙවිදියකට ඉදිරිපත් කළොත් මේක පිළිබඳව ප්‍රසන්න හැදීමක් පාරමිතිය. අපිට මේ ලෝකේ දිහාවට ඇති සංඥාව ඇති කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. මම මේ ක්‍රම දෙකම පාස් කරන්නේ අද මේ නිසන් වගේ තැන්වල, ගමේ වගේ තැන්වල විතරයි. අනිත් හැම තැන්වලම අර විස්තර ගැඹීර ක්‍රමය අමතක කරන්න උත්සාහ කරනවා. අද බුද්ධ ආගමේ පණ නැහැ. අද බුද්ධ ආගමේ වක් කරන්න බෑ. අද බුද්ධ ආගමේ මේ මේ පාපනේ ඒ හොඳ ආගමේ පණ ගිහිල්ලා තියෙන කියන විදිහට මේ සංඥා දෙකෙන් නැත්නම් සංඥා දෙක ඇති කර ගැනීම ක්‍රම දෙකෙන් එකක් පාවාදී ගතියක් වෙනවා. ඒක අපි හරි අපහසු කරගන්නේ. ඒවල අපි යම් කිසි විදිහකට අඳනගා කියන්න ගත්තොත් මේ හරි සංඥා කරගෙන ක්‍රම දෙකක් තියෙනවා කියලා අපිට කලහම් වාද කරන්න වෙනවා. අපිට වාද කරන්න වෙනවා. මේ මේ සංඥා සම්දි ඉගෙන ගන්න වාද දෙන්න කියන්නේ. සර්වඥාගේ දේශනා කරනවා කලහ විග්‍රහ විවාද තුවන් තුවන් තේරුම්යන් මුදාවාගෙන් ඔක්කොම බහ පටන්ගෙන මේ සංඥා පිළිබඳ හොඳට දැනගන්න. ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ කියලා රණ්ඩු කරන්නේ වාද කරන්න ඉගෙන ගන්නව නෙවෙයි ඒ වාද වලින් අයින් වෙන සඳහාම ඉගෙන ගන්න. හැබැයි ඒ සඳහා එළඹ සිටියක් හෝ ආරාධනා පූර්වක ගතියක් හෝ මේක වාද මේ වාදාපංගන දෙයක් නෙවෙයි. ඔහු ප්‍රබුද්ධ භාවයක් අත්‍යවශ්‍යයි. සාර්ථික මනසක් අත්‍යවශ්‍යයි. මොන්නේ සාර්ථික මනස ක්‍රියාව තමයි වලනවා. අපිට තම දෙකකට මේ හැකි සංවාපෙන් ලැබෙන්න පුළුවන්. එකක් තමයි සමත ක්‍රමේ අනිත් එක තමයි විපස්සනා. සර්වඥ දේශනාවකින් දක්වත් උන්වහන්සේ දේශනා කරලා කියනවා දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ මුළු ලෝකෙම පිටතින දුක. අපි කලින් හිතන ගත්ත දැන් පොඩ්ඩකට ඉස්සලා මේ වේදනා සංදේ සංඥා සංදේ සංස්කාරයන් සංදේ කියන තුනේ තමයි විඥානයේ තේරලා තියෙන්නේ. විඥාන පිටිය කියලා කියන්නේ වේදනා සංඥා සංස්කාර. ඒ වගේම ලෝකේ පිටිය කොයිද කියලා අහුවොත් ලෝකේ පිටිය කියලා අහුවොත් සර්වඥ දේශනා කරලා තියෙන දුකේ ඒක නිසා මේ සංසාර දුක දුක්ඛය මේ සංසාරයෙන් දුක දුකයිද බහේ ජීවිතානි ඵලානිද ඵල දෙකයි හටගන්නේ අනුත්තකාල නැත්නම් මිහිරික හටගන්න තාකල් තියෙන්නේ මිහිරි අත්‍යිත ඵලයි මේ දෙක මොකද්ද එකක් තමයි දෙලින්ම සාධර්මයේ අපේ අනිත් එක තමයි සාධර්මයේ රතුලින් දැක්කම සාධර්මය ඒක දෙන්නේ දෙන්නේ ආකාරයේ රස විඳින්න සම්මත විදින සම්මත තමයි දෙන්නේ. ඒ ධර්ම දුෂ්කරයි මේ දිනේ ඇත්ත ඇති නැති පිළිගැනීම. අන්න එවැනි මේ සංඛාර විස යහේ සමත ක්‍රමයක් තියෙනවා හිත සංඥාව ඇති කරගන්න අපි බෞද්ධ වශයෙන් අපිට කියන්නේ මේක මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව භාගවතුන්ගේ දේශනා කළ තියෙන සුඛ පරමස්ථායන් සුභ පරමස්ථායන් විකේ මෙත්තා චේතෝ විමුක්ති. මේ මෛත්‍රී චේතෝ විමුක්තිය සුභ පැත්ත, හොඳ පැත්ත, සති සංඥාවම පරමාර්ථ කරගත්ත දෙයක්. ඒ නිසා අපි හිත නිතර දෙවේලේ මම අවීරෝ හෝමි මම වෛර නැති වෙන්න අත්‍යාපත්‍යෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි කියන තමන්ට කරගෙන යුති ලකුණක් අනුව දිගින් දිගට දිගින් දිගටම මනුෂ්‍යකාරය පවත්වනවා නම් ඒ පුද්ගලයාට මේ ලෝකේ විදිතම ලෝකේ සම්හිත පවත්වනවා. කවුරු කොයි ආකාරයෙන් ගෙනල්ලා උණු කන්දල් වලින් ලාන්න හැදුවා වාදකක් නවන්න හැදුවා ගමනට ලන්දේ පිළිතුරු පාර කරලා දැම්ම තමන්න පුළුවන් මේ ජලයට එහෙම අර මව්වරු දරුවෝ හදා ඒ මව්වරුන්ට කියනවා එන අත්‍යවශ්‍යම අත්‍යන්ත ප්‍රශ්න කවුල ප්‍රශ්න කරනකොට දරුවන්ගේ ප්‍රශ්න වැඩි වුණාට මව්වරු කියලා බලන්නේ විසින් හදාගන්න දරුවෝ කියලා බලන්නේ මෛත්‍රියෙන් බලන නිසා මම ඒ සියල්ලම දරන අතර ලෝකෙක මෛත්‍රී ප්‍රතිමූර්තියක්. ඒකේ බුදුහාමුදුරුවෝ කියන දෙයක් මේ සංඝාරේ ඇතුළත තියෙන ක්‍රමය. මෙන්න මේක නිදර්ශනය කරනවා මහා කායකාණියන් කියන ආයිකායේ ප්‍රතිමන වාක්‍යය. ඒ වාක්‍ය සම්බ රූපේසු කියන සින්දෝක දාත්‍යාකරේ මාත්‍රු සංකල්පයෙන් බලලා සියල්ල සූපත්ත්‍යා සියල්ල සූපත්ත්‍යා මම වෛරයක් කිව්වා කියන්නේ පුළුවන්. භාවිත මනසක් කියනවනේ මේ ලෝකෙ විනාට මේ ලෝකේ දෙදි gediyak නැත්නම් දෙහි gediyak අල්ලේ තියා ගන්නවා වගේ උඩු සත්ත්ව ලෝකෙකම විසින් හදාගත්ත ධර්මයක් වාගේ බලන්න පුළුවන් දර්ශනයක් ඇති. ඒක මේ සංඥාවේම එක ආකාරයක මෙල්ල කර ගැනීමක් භාවිත එකක්. නමුත් පූර්ණ අවබෝධයක්. එතනදී සමතේ පැත්තකින් ලෝකයේ දිහාවට සුබ සුබේ ඉස්සරකට. මේක පසුගිය දවස්වල අපි ජීවන්ත යෙදුන පොතක් ඒක ඉන්දහවසේ භාගයේ වගේ කාලේ අමරිකාවේ ඉදිච්ච පොතක් කිසිේතු බෞද්ධ සංකල්පයකින් නෙවෙයි වගේ දෙයක් තියෙන්නේ ඒක ඒක ඉතාමත් පැහැදිලියි ඒ තුන්ති අපානායකාවගේ මාර්ගයේ මේ එළදෙන ඕනම දෙයක මනම සංසිද්ධිය තුන සතුටු වෙනවා භවම දායකත් මොනම දෙයක් කියන කීයක් මේ භාග්‍ය සම්පන්නය කියන කීයක් කර්මංගල්‍ය නැහැ සමහත් වෙන්නේ ඒ හැම දෙයකම සත්‍ය වෙනවා. හැම අඳුර වලාවකම විදි රේඛාවක් තියෙනවා. අපි බලන්නේ අන්න විදි රේඛාව ගැන විතරයි. අර හාත්ක විශාල අඳුර වලාව බලන්න ගිය අපි සංඥාවකින් පරිදිනවා. මෙහෙම සංඥාවක් ලැබෙනවා. සඳාවෝ ගන්න මේක අතර අපි සඳාවෝ ගන්න බාටපත් වෙනවා. ඒ නිසා නේද ඒක තියෙන ගන්නේ අපි දෙන්නේ. අපි දෙන්නේ ගන්නේ ඇටි ගන්නවා. අන්න එවැනි අධිවැඥාවක් ඇති කරන්නේ කිසිම තර්කයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මේ හඳුන් මොලේ හඳුන් බලපෑම. අර්ථයක් නැහැ. මම දරුවක් දෙයක් කරනවා. ඒක බෑන සංකීර්ණයක. අපිට උදාහරණ දෙකක් ආවා. ඒ ගතියක් අත්දැකීම. ඒ වගේම අපිට මල්මාල බලන් කරලා ඉතිරි කරන්න ආවා. ඒකේ නරකත්වය තියෙනවා. ආනේ කොයි එකේ තම වෙලාවෙම සුබ කර්මාර්ථය ලැබෙන අදහස තියෙනවනේ අපි ඒකට ඒ වගේ සංකල්ප තුන ගන්න. අයිති භාවනාව කියලා. අන්නේ මෛත්‍රී භාවනාව කියලා මේ ලෝකේ තියෙන මේ කටක විකමතාවය සම්පූර්ණ අලාලයක් කියලා තම කරගත්තා වගේ එහි සුවසේ අධික පරි අදී. මේක බෞද්ධම කියන්නේ නරකයි. ඒකට වෙනසක් වෙන ධර්ම කියලා කියන්නේ ඒක උදාහරණ පහලින් විස්ස කායිනෝනේ කිවිලා කියනවා. ඒ වගේම අද කාලේ කියනවා අනිත් සමහර කලා වගේ සම්පූර්ණ මේ ද්‍රව්‍ය වස්තුන මේ මේ ද්‍රව්‍ය වාදී භෞතිකවාදී රසවල ඉතාමත් ගැඹුරු මේකම පිළිගන්න පටන් ගන්නවා. මේක කියන්නේ සමතය. ශාරීරිකමේ සමත භාවනාව සියල්ල සුබපත්තලක්. මෙන්න තුලයි සංඥාවේ ඇති මේ විපල්ලාප ස්වරූපේ මත් කරන ස්වරූපේ මෙන්න කරගන්න. මේ ඉන්නාතිකද මේ ජීවිතේ විචිතම සුඛ විහරණය පිණිස මේ ආත්මේ සුඛ විහරණය පිණිස විශාල කරගන්න. මේක දැන හෝ නොදැන මේ කුංචි දරුවන්ගේ හැමදාම පිටේ. ඒ සාකලා විවාද කියන පෞලකට කුංචි දරුවේ දෙපිටාන අර ඔක්කොම අමතක. අපරාධියෝ ප්‍රශ්න ඉවරයි. මේ දරුවා උන්වහන්සේ සුබකට දෙන්න. එහෙනම් මල් දැකලා මේ පණිවිඩය අපිට කියනවා. බඳු මේ පණිවිඩය අපිට බඳලා අපිට මේ පණිවිඩය කියනවා. නමුත් මිනිස්සු හිතනවා එහෙම නෙවෙයි එන්නේ කුණු කන්දල් පුළුවන් තරම් මතක තියාගෙන සල්ලි කරලා රාග කරලා කලල කරන හදලා ගත්තොත් තමයි ලෝකය හදන්න පුළුවන් වෙන්නේ කියලා මම දෙස ගන්න බැරි ප්‍රශ්නයක් අර. ලෝකත් නේන මුහුදේ ඉඳලා අදෝ වගේ මේ වලිදි. හරියට වාද වෙනවා. මේ නිවිති කෙනෙක් ගලා පුංචි පුංචි වාද ලංකාවේ පුරෝ. ඒක මේ ඉතිේ ඒක අන්නයි. අපිට මේ අබ්බහිරවත් වේලා දුක් වේලන්ට බණින්න පුළුවන් කමක් නැහැ මේ සංඥා කීප අරබැයි නැති කෙනෙක්. නැති කොටස් කරේ නැහැ. මේකත් ඒ කියන එක කියන භයානක සම්බිරකකකට දාලා අන්න දේකම ස්ථාවර කොටපත් කරන ගැටි වෙනවනේ ඒක සාහිත්‍ය වගේ. මේ සාහිත්‍ය විදිහට මිනිස්සු බාහිර දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නැතුව අවුරුද්දකට කියන්න පුළුවන් වටන කොල්ලකට දාන ආයෙත් කියන්න පුළුවන් හැමමක් වඩපත් කරේ. සාම දුෂ්කර දෙයක්. දුෂ්කාරකයේ ගත්ත දුෂ්කාරකයේ කියන්නේ අප්‍රිය කරන එක. අප්‍රහන බව. ඒක කාර්යයක් කියලා. විදුලිකාවේ තියෙන කාර්ය රැකේ මත කරගත්තට පස්සේ ඒක මේ සමාජ ධර්මය. මේකට කතා වෙන පුළුවන් සංකේතයක් ආවකට වෙන කල සාහිත්‍යයක්. අන්නේ සාහිත්‍යයක් තමයි මේ නැති භාවනාදී හොතත් අනේකට හොඳ කරකටා. නමුත් මේ ඇදී එන්නේ සිත් ධම්මකට වෙන කම මේ ආත්ම මේ ජීවිතේ කම සංඥාවේ තියෙන විදම ගතිය. සංඥාව විද නරලා මේ වෙලාවේ ජීවත් වෙන්න පුළුවන් අයිතියක් ඇති කරගන්න. මොකද ඒක තාවකාලිකයි. ඒක උනත් තාවකාලිකයි. උනත් ලෝකයක් බැලුවොත් අද ඉතාම දුර්ලභ ඉතාම දුෂ්කර දෙයක් කරගන්නවා. මොකද විශ්වාසනයක ඒ වගේ තැන්වල මේවා බහුලව පාවිච්චි වෙන නිසා අවතන වෙන දේශනා කරන ඉස්සක්ෂණයක් මහානගමනේ මේ මයිටි ගහන වඩනවා නම් මේ පුද්ගලයා රැස්තු වෙන පින්ද පාත වලකට ණය නැතුව පින්ද පාත වලකට සුදුසු වෙනවා. තරංග යනවා කියන්නේ. මොයි කියවනාවේ ඒ වගේ තමයි අවබෝධයට කලින් රූප විතරක් කියලා තමයි ඒ භාවනාවකය මම දීලා තියෙන්නේ භාවනා කරන භාවකතර අයතනාක විදිහට ආයතනක ඇතුළේ භාවනා කරන සංගේ ලෝකෙ මේ භාවනා කරන සංගේ ලෝකෙකමයි නැති බව විස්තර කරනවා. මෛත්‍රී භාවනාවට දේශනා කරලා කියලා කියනවා යන පුළුවන්. මේ මෛත්‍රී චින්තනය ඇති සංඥා මේ කියන දනාන් සෝපක් වේවා තමම සෝපක් වෙනවා කියන අදහස ගන්නවා කියන එක ලොකු මාර්ගින් වාසිය. ලොකු මාර්ගින් වාසියක් ඒකේ සුදුලට මේ චිත්තක්ෂණයේදීම කාලේ ගා මේ ප්‍රතිදී භාවිතය කරනවා. නමුත් අද සාකච්ඡා කරන මම හිතන්නේ මේ මේ ප්‍රශ්නේ නෙවෙයි මේ ප්‍රශ්නේ හිතා ගන්න කරන කතාව. ඊට පස්සේ තියෙන අපිට තේරුම් ගත යුතු මේ සංඥා පිළිබඳව තර්ක පැත්තෙන් දැක්කේ. මේක බලනකොට අපිට මේ මෛත්‍රී කතාව පොඩ්ඩක් ගන්න. අපි රූපේ ගැන ඉගෙන ගත්තා. වේදනාව ගැන ඉගෙන ගත්තා. ඊට සංඥා, ඉති සංඥා, ඉති සංඥාය සමුදයෝ, ඉති සංඥාය අත්හංගමෝ. මේ ප්‍රතිපදාන සූත්‍රය ආරම්භ කරන්නේ ඒක. එන්න සංඥාව. අපි මෙලට හඳුනා ගැනීම කියලා. ඇඳිලි හඳුනා ගන්න මේ සංඥාව කියන්නේ. ඒ සංඥා නාම කියන. අරලා අතව නමේ හඳුනනවා. ඒ අදිස්කෝලෙක කියනවා කියනවා. යාළුවා කියනවා කියනවා. ඒ වගේම විවිධ විවිධ නම්බුනාවකට එකතු වෙනවා. පවුලේ මොනක් කියනවා. එන්නේ මේ සාම නංගාශක්තියකට දුන්නේ. කොහෙන්ද මේ ලෝකේ තියෙන වස්තු අපි ලෝකයක් පාස් කරගන්නකොට එන කෝටි ගණන් වස්තු දුනත් ඒ හැම එකකම වෙන වෙන නම් කියත. ඒක කරුවක් වෙනවාගේ ලෝක දිහා බලනකොට උනාගේ විද්‍යාව මෙහෙවල නමකින් කෙලෙසිච්ච නැති වස්තුවක් ලෝකේ නැහැ කියලා අපි හැම දෙයකටම නම කියලා කියනවා. ඒ නම දෙන කියන එකට කන්නර තමයි. වෙන මොකටද? අපේ පහසුවට අපි එක එකට නම් දෙනවා. ඒ දෙන්නේ නම් වලින් හිතා ගන්න පුළුවන් ගෙහෙල් ගහ ගන්න ගන්න පොල් ගහ ගන්න කියන්නේ කියලා තමයි කතා කරන ස්වභාවයෙන් නමේ හිත. මම හිතා ගන්න පුළුවන්. ඒක නිසා යෝග කියන සෑම වස්තුවක්ම නාමයෙන් කියලා තියෙනවා. අනිවාර්ය නමක් නැත්නම් නම නැති එක කියලා හිතේ. ඒ කාරණේතම මේ සංඥාව අනුව ලෝකේ කල්ල බුලන් දක්වාට පත් කරගෙන තියෙනවා කුෂ්ණාගත මනස. මේ සංඥාවේ කියන්නේ එකක්. ඒක සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. භාෂා විලාසයේ තියෙන ව්‍යාකරණේ සම්පූර්ණ සංඥාපදයක්. ගණිතකමේ සම්පූර්ණ සංඥාපදයක්. චිත්‍ර කලාව සම්පූර්ණ සංඥාපදයක්. අද කියන නව තාක්ෂණයේ තියෙන කම්පියුටර් විද්‍යාවේ මේ සංඥාපදයට ඔක්කොම කරුතු අරගෙන දින්දිත්ත. යහට මාර්ගෝලා කවුදෙනකොට අර සංඥා දීපේකනට දෙන්නේ අපව හැරලා එනකොට සම්පූර්ණ අලුත්යක්. ඒ තරම්ම දේවල් වල විස්තරලීමේ හැකියාවක් මේ සංඥාවක්. ඒක නිසා මේ සංඥාව සංඥාවට තේරුම් ගන්න ඕන විදිහට කියනවානේ ඒ නම සංඥාතුල සංඥාව කියලා වෙනම රංගනයක්. වෙනම ධර්මතාවක් තියෙන බව යෝගාචර බලනවා. ඒකට කියනවා ඉති සංඥා. ඉති සංඥාය සමුදයෝ. මෙන්න මේ සංඥාව ඇතිවීම මෙහෙම. කල්දාක සංඥාවක් ඇති වෙන්නේ ස්පර්ශකින්. යම විඳිය යුතුමයි සංඥාවක්. එහෙම නැත්නම් අපිට සංඥාවක් ඇති කරගන්න බැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ පසුගිය අවුරුදු 10 15 කාලය ඇතුළත මේ කම්පියුටර් විද්‍යාව අලුත් භාෂාවක් එළියට ඇවිල්ලා. අලුත් වචන පද්ධතියක් ඇවිල්ලා තියෙනවා. මේ වචන පද්ධතියෙන් කතා කරනකොට අර අවුරුදු 15කට ඉස්සර දහකාරය කතා කරන්නේ නැත්නම් කිසිම ඇඟීමක් පාල වෙන්නේ මොනවද මේ කතා කරන්නේ කියලා තේරෙන්නේ මොකද හේතුව ඒ භාෂා විලාසයට හුරු වෙලා නැහැ විවෘත වෙලා නැහැ ඒ සංඥාවන් විඳලා නැහැ විඳින්න අවස්ථාවක් නැහැ ඕනකමක් නැහැ ඒ නිසා ඒ තමයි භාෂා විලාසය සම්පූර්ණයෙන් හඳුන් කරා හඳුන් වලින් කරා ඒක නිසා සංඥාවක් ඇති වෙන්න ස්පර්ශය තිබී වේදනාව තිබී බලමු අපි මේ ස්පර්ශය සහ වේදනාව කියන එකේ 100ට කොච්චරක් අල්ලගෙන ඉන්නේ කතා කරන්නේ. පූර්ණ ස්පර්ශයක් හෝ පූර්ණ වේදනාවක් වෙනවා නෙවෙයි යානාන්තවලකට ගෑවෙනකොට අදහස් ප්‍රකාශ කරන්න පටන් ගන්නන්නේ මේ සංඥාවේ තියෙනා වූ මත්තරවට ගැතියි. මේ සංඥායිත ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්හංගමෝ. මේ සංඥාවේ අත්‍යයට යනවා. එකක් තමයි ඒ සංඥාව පිළිබඳව සාහවකාලිකව අයින් කරගන්න පුළුවන් එකක් නේ අපිට සම දෙකට එක දෙන්නේ. එකක් තමයි ඉස්ලාම් කියන විදිහට මෛත්‍රියෙන් බලනවනේ තමයි වෛරකම් කරපු හත්තුකම් කරපු කිසි කෙනෙක්ගේ ජාතක විස්තර මුකුත් හිතාගන්න ඔක්කොම අමතක කරලා. හැම ආගම සූත්‍රයකම හැම හමුවීමකම සුභ පැතිම් සහ ඒ අමතක කිරීම අපි මෙච්චර උනන්දු කරවලා තියෙන්නේ මේ අමතක කිරීම මාර්ගයේ මේ සංඥාවල් වල පොහොර වීම වැඩි වීම නැතර වෙලා. නිසා සමතේම පුළුවන් දැන් අපි දන්නවා උත්සාහිත නිදෙනකොට තනින් කිල් දුන්නා ඒ දරුවට තත්ත්ව කාලෙනකොට අම්මගේ තනියම හපන ගැතියක් තියෙනවා. ඒ දරුවාගේ දිවත් ඒ සාසතු අහනවා ඒ වගේම හුරුකලකුත් තියෙනවා. නමුත් ඒ අම්මා කවදාකවත් ඒ දරුවට මේ දරුවා කළ කිසිම දියක් අරින්නේ නැහැ. හැකටම ගහනවා. දක්වන ගායවල ඉතුරු කණේ පිළිදෙනවා. ඒක නිරාකරණය සනීප වෙනකන් ඉඳලා ඒක පිළිදෙනවා. ඒක මොකද? ඒක කොහොමද අමතක කරන්නේ? කටේ දරුවෝ ඇති එහෙම. එනතර මේ දරුවෝ අම්මත් එක්ක වයින්කටවත්. වෙන මොනක්වත් එක්ක නෙමෙයි මේ කරන්නේ හැටි. ඒ වගේ තමයි මේ ලෝකේ හරියට මේ දුම්විලි පාර කටුවක් අදගෙන යන ඔක්කොම ඌ වගේ නවුත් කරන තමයි ලෝකේ දුවන්නේ. අපි හිතන්නේ මේ ලෝකේ මාව අවස්සන්ට ඉන්නවා මාව මේ කීටි ගවන්ට ඉන්නවා මාව කුප්පන්ට ඉන්නවා. දලදල්ම තකේම තමයි. නමුත් අපි හිතන්නේ ලෝකයා කියලා කියන්නේ කුෂ්ඨ රෝගය. මේ කෙන්ද්‍රී ගන්න කාරණේ හින්දා. මේ මාව කාන්නේ මේ ලෝකයාගේ කැහිල්ලක ටිකක් මයිත් එකකින් තරාගත වෙයි. එනිසා අපි මේ සම්පූර්ණ ගාමතක කරන්න නම් එතන සංඥාවේ අත්හංගලයක් තියෙනවා. සංඥාව එනවා නමුත් ඒකට කොහොමද දාන්නේ? ඒක සරුවචනන්ද දේශනා කරන්නේ අනබිනන්දති ඉගෙන අභිනන්දනය කරන්නේ නෑ අනවිවාද වාදයේදී ඒකට කතා කරන්නේ අජෝපායිතිස්ස. ඒකට වැටගෙන හිටින්නේ. ඒ අහවලයි මට ගැව්වේ අහවල් වෙලාවටයි ගැව්වේ මෙහෙමයි ගැව්වේ කියලා ඒකේ අලගේ පොළගේ විතර මුකුත් නැතුව බබයි බේසම දෙක මල්ල කන්දේ කවුද ඉස්කෙන්න වගේ සංඥා සම්පූර්ණයෙන්ම මම කියනවා. එහෙම නැත්නම් අපි වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන එකක් කරන්නේ. ඒ නිසා මේ සංඥාවේ අත්ංගමයක් නැත්නම් ඇත්තම පිටයි. ඇති විශාල හොඳ ප්‍රඥාව නැති හොඳ සීලයක නැති වෙලාවක බැරි වෙලාවත් අතීත ආත්මයෙන් තේරුම් පටන් අරගත්තොත් මහ භයානක මානසික තත්ත්වයකට පත් වෙනවා කියන්නේ. මේක මේ නෞකා දෙයක්ම වර උන්ට වඳින්න වටිනවා මේ අතීතේ අමතක කරන්න පුළුවන් ගතියක් මනුස්සයෙකුට තියෙන නිසා මෙච්චරම අල්ලබදා ගන්න ලෝකෙ මේ වර්තමානයේ ඔලුවකින් කරගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒක විදිහකට මේ පරාවසක අමතක වෙන කෙනෙක් තියෙනවා. මේක හොඳට තේරුම් අරගෙන මේකට වඩා යමක් දැක්කට ඇස්නියක් එක්වාදීනවා. ඒකේ නේද තියෙන පසුක කාල මඟාරින් දී කියලා කවදවත් නම් මේකේ ප්‍රධාන ගෝලෝ දෙයක්. කන් ඇත්තේ නමුත් නෑ වුණා වගේ ඉන්නවා. ඌ වගේම කියන්නේ පිටිපස්සේ ඇවිල්ලා එන්නේ අත්කොල් අයින් කරලා. ඒ වගේම නාසයේ ජීව ශරීරයට දැන්නේ නමුත් නාසයේ ජීව ශරීරය වැඩ කරන්නේ නැති ස්නායු කුඩුව කෙනෙක් වගේ. ගහගෙන ගන්න රණ්ඩු කරන්න පැනලා යන්න පුළුවන්කම තියෙදි පොන්න පය නැති කෙනෙක් වගේ. මුලින්ම කෙනෙක් අපේරෙන බයක මලකුණක් වගේ ඉඳලා මේ කටුවක් වගේ එල්ලි එල්ලි හැදෙන ලෝකයා මුළුන් තරම් අමතක කරන්නයි කියලා කියනවා. ඒකත් එක අත්හාගැනීමක් තමයි. සංඥාව අත මේ චේතනයි. මොකයි චේතන ගන්න චේතනගෙන යන වැඩ පිළිවෙලට ආවදීමක් කරන්නේ. නමුත් ඊට වඩා ගැඹුරුයි මේ මාර්ග ඥානයේදී මේ සංඥාව අත්හොයගෙන. වෙනස මොකක්ද? අර කලින් කියපු අත්ංගමයේ මොන වෙලාවකවත් එන්නේ. මාර්ග ඥානකදී සිදුවෙන අත්හැරීමේවා මේ සංඥාවේ දුරු යෑම ඉතිරයි. ඒක ආපවෙන්නේ. අන්නේ ඒ මාර්ගය ඉගෙන ගැනීමයි දෙක නැති එකයි අපර තමයි මේ යෝග ජීවිතය, යෝගාවචර ජීවිතය රැඳිලා තියෙන්නේ ආධ්‍යාත්මික ජීවිතය රැඳිලා තියෙන්නේ. ඒකෙදී භාවනා කරනකොට අපි විශේෂ විපස්සනා භාවනා කරනකොට සමතේ විචේ කවිපාක්ෂ කරනවා අනිවාර්යයෙන් අපි මතක් කරනවා යම් කිසි එක දෙයකට අවධානය යොමු කරලා එහිම හිත නිමග්න කරන සති සමාධි වැඩෙන්නම එහි හොඳ ඊර සංඥාවක් ඇති කරගන්න. ආසත්කතාවේ හෝ ඉන්දිය ඇතුලින් හෝ ඒ පූර්ණ හොඳ සතියක් ඇති වෙන්න නම් ඒ දේ වර්තමානයේ වෙන වැඩ පිළිවෙල සාම්බලන්න ඒ හිම සංඥා විචිත වෙනවා. ඉතින් අර එක පැත්තකින් අපිට කියනවා මේ බුද්ධ ආගමේ ප්‍රතිපatti සංඥාවමත කරන්නේ. තව පැත්තකින් කියනවා සර්වඥා දේවියන් කමඨාණයයි කියන දේශනා කරන ලද අවස්ථාවට ආවම එහි සංඥාව සාහව කරන්නේ. මේක යෝගාවචර අනුගමනය කල්ලි කල්පේ වගේ දේශනා. ඒ මොකද අපි යමක් දිහා හොඳට බලනවා, එදිනා බලනවා කියලා කියන්නේ ලෝකයේ අමතක කරන්නේ. යමක් කියා දුරට බලන්න අනිත් සියලු ලෝකයම දැක ගන්න. එහෙමද ලෝකේ කියන්නේ සංඥා ලෝකයක්. ඒක යමක් පිළිබඳව මොකටම දැක්කා මොකද මතකයවා වින්දා කියන කියනදන වෙන විදිහට කියනවා යමක් පිළිබඳව අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අවලාරික සුතුම වශයෙන් අධ්‍යාත්ම බයිස්තාව වශයෙන් ධූරේ කාන්තිකේ වශයෙන් ඊන ප්‍රණීත වශයෙන් ඒකලොත් ආකාරයකට මේ යමක් කියා දැක්කයි කියලා කියනනම් ඒ කාලය තුළ මුළු ලෝකෙම අමතක වෙලා තියෙනවා මේ ලෝකයාමතක වෙලාවේ එකම දෙන්නේ එක තමයි මේ ඒකාකතාව. ඒකටත් ඕන කරන්නේ නැහැ. එතනදී තියෙන්නේ සීල සංඥා. සංඥාව නැවතනාතක් එහෙම යොදවලා සාහිතික වෙන්න වෙන්න වෙන්න වෙන්න යමක් උඩට කිඳා බහින්න බහින්න එහි හිමං වෙන්න වෙන්න වෙන්න ආත්ම ලෝකේ සම්පූර්ණම අමතකයි. මේක තමයි සමාධිය කියලා අපි රැකෙතිය වල ආකාරයේ සමතේ කියලා කියන්නේ එකක නිමස් වෙනවා. ඒකවල මුළු ලෝකෙම අමතකයි. මේ නිසා මේ අත්ංගමය කියන එක තමයි සංඥාව අතහැර දැමීමේ ක්‍රමය භාවනාවේදී විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් සම්බන්ධ වෙනවා. ඒ සංඥාව කියන නරක දෙයක් කියලා හිතන්න නරකයි. අපි තේරුම් ගන්න ඕන සංඥා යාත්මේ තේරුම් අරගෙන ඒක මේ ආත්මයේ සැපිතෝ මතු ලෝකදනාකාරී සංඥාව දුර කරගැනීම පිණිස මේ සංඥා යාන්ත්‍රණය කොහොමද අපි වැඩ ගන්නේ කියන එකයි. ඒකෙන් අර මේ ජීවිතේ දීප ධම්ම සුඛ විහරණය කියලා. මේ ජීවිතයේ සැකකින්ත කාර්ය කියනක් වෙන සමතකමේ කියලා. අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන විපස්සනා ක්‍රමය ඒකදී වෙන වශයෙන් උත් අපි යම් කිසි අනිකත් අන්න වඩා තියෙනවාදී සැපයක් වගේ විවිධ හතර අපි අදහස් කියනවා. මේ ජීවිතයේදී අපි මේක 100 100ක් දුක් කරන්නේ. අන්නේ දුරු කිරීම සඳහා උදාත් ධර්ම කර්ම විස්තර කරන්න පුළුවන්. ඒ විස්තර කිරීමේ බලාපොරොත්තු වෙන්න යෝගාවචරෝලයකට කරන්නවත් මේක තේරුම් ගන්න බැරියක් කියලා මේ ගම්භීර භාවයක් වෙනවවත් මේ උත්සාහ කරන්නේ තේරුම් ගන්න ඕනේ මේ දෙන උපදේශ. මේ කවදාකවත් ආවට ගියත් නේ වැඩේ. ඉතාමත්ම ගැඹුරක ඉඳලා පිළිගෙන ඉන්නේ. අනුරමගකට රබර් දූප් ලතිලා නැතර කරන්න වගේ සාහනා කරන්න ඕනේ කිව්වම මෙහෙ කරනවා කියන එක නෙවෙයි ඒක අදහස. මේ මෙනෙහි කිරීමෙන් ඉස්තිර සංඥාව ගන්නේ පැහැදිලි ගැඹුරකින් එන හතේකින් දෙවිලා එන හේතු කාරණේ දෙන්න යන කාරණා. අන්න ඒක තේරුම් ගන්න කොහොමද අරමුණක් නැවත නැවත මෙනෙහි කිරීමෙන් කිරීමෙහිදී ඒ අරමුණේ හිත නිමග්න වෙන්නේ කොහොමද ඒ වෙලාවේ ආස්පද ලෝකයන්. එහෙම නැතුව ආස්පද ලෝකයේ කියන සංඥාව ලොකුම මිති බැඳගෙන පොඩි බැඳගෙන භාවනාවට වාඩි වුණාට ඇයි අපේ හිත සමාහිත වෙන්නේ නැත්තේ? මේ දෙකම මේක දැනගැනීම දෙපැත්තම භාවනාව. නමුත් මුලදී හම් වෙන්නේ මේකේ පරාජිත පැත්ත. දැන් භාවනා වලදී අපි හිතන අපේ අනන්‍යතාවය රැකගෙන ඊතර තියෙන ප්‍රශ්නවත් ඔක්කොම අරගෙන භාවනා කරලා ඊතර ප්‍රශ්න ඔක්කොම ඉතුරු හොයාගෙන ගෙදර යන්න හිතන්නේ. අර හොඳ භාවනා පිළිවෙල භාවනා මධ්‍යස්ථාන කතා කරනට කෙනෙකුට උදා විදුවාට පස්සේ ඒ බුද්ධලා ඉතාම කැමති වුණා. හොඳ හොඳ මාත් දෙන්න මුදලු දෙන්න කායයක් දෙන්න ආකිලකින් අර මුලින් භාවනාවට කැමති වුණා විතරව පුද්ගලයා සැලසීමක් කළා කියනවා මේ පුද්ගලයා මේ කාර්මික ලෝකයේ වාණිජ ලෝකේ ගත කරන ගමන් ඇයි මේ භාවනාවට භාවන මැදට ඇවිල්ලා උදාල් කාර්යය ගන්න යොදවන්නේ කියලා බලනකොට පස්ත්‍යාව කාරණා තේරුණාලු ඒ පුද්ගලයා කිව්වලු මම ඔක්කොම උදව් කරන්න මට පුළුවන් වෙයිද ස්වීප් එක නොම්බරේ හරියටම භාවනා කරලා අල්ලගන්න පුළුවන් වගේ මම උදව් කරනවා ආනේ එතකොට තේරෙනවා ඒ පුද්ගලයා ඕන කරලා තියෙන්නේ කොහොම අමතක කරලා ඊගාට ඇදෙන ස්වීප් එකේ නොම්බරේ බලා ගන්නයි එතකොට තේරෙන්න පටන් අරගන්නවා ඒක කියලා මේ ලෝකේ වඩන්න ලෝකේ කාම ආදී ආසාවන් වඩන්න මේ භාවනා පාක් කරන්න හදනවා කියනකොට කලින් ආරාධනා කරපු එකකින් වහකන්නේ කියන්නේ මෙහෙම යාළුවෙක් එක්ක නේද භාවනා කරද්දී ආදාන නිසා මේ සංඥා පිළිබඳ දැනගෙන හිටියේ නැත්නම් අර නොදැන ගියොත් අතරගම අතරමඟ වගේ තමයි හැබැයි කියන්නේ මොනවා එකක් ඔක්කොමලා ඉන්නවා ඒක පිළිබඳව කවදාකවත් හිතන්න එපා මේ රහත් මාර්ගයේ මේ සංඥාව දුරු කරන්නේ ඒවට අනුසය දුරු කරන්නේ ඉන්නේ නම් කැඩිලා ඒක හොඳම ජනතාවට විහිළුකට එකක් එකලා තියෙනවා. ඉතින් සංඥා ක්‍රම දිගට ගැනීමේදී අර අපි සමත ක්‍රමයෙන් මේ සංඥා හොඳ පැත්තට හරවලා ඉන්න අතර වරින් වර මේ ගැඹුරු කොටාවට හිත යොදනකොට අපි දවසක් ඇතුළත කරන මේ විගණන් වැඩ සංඥාව නිසා අපට නැල වෙන පැත්තෙන හැටි අපි මේ නිමග්න වෙන හැටි, වාරයක අපි මේ ගැලවෙන හැටි එන්න එන්න එන්න එන්න කෙනෙකුට තේරෙන පටන් අරගත්තට පස්සේ මේ ගඳුරු ධර්මයේ ඇති ගැඹීර භාවයේ ඉතුමයි කරන්නේ. දහසක් සර්වඥාන්සේ සාක්ෂි දරපදී ගත කරන වෙලාවක ඒ සවල් ස්ථානින් පස්සේ පිළිසෙන් ගෙන් වෙලා ජංගාභියකනේ පිණිස සක්මන් කරලා පොඩ කලක වාඩිලා ඉන්නකොට ඒ වාගෙම ඒ සවල් ඒ කර්යාව කරන්න ආපු දණ්ඩපාණි කියන ප්‍රාඥය අරවතනාති පස්සෙලා මේ හිතවල අහලා තියෙන වහන්සේ කුමන වාද කුමන ධර්මයක් අවබෝධ කරගන්න දේශනා කරන කාස්තුන්දේ කියන්නේ. පුදුමයන්ද බොහෝ ලක්ෂණ දීර්ඝ පරිපාටකම ගැඹුරේ මේ බමුණන් දේශනා කරනවා. බමුණ මම මේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ දේව මනුස්ස මේ බමුණ මාන බමුණන් ප්‍රජාව සහිත මේ මනුස්ස ලෝකේ යම් කෙනෙක් මේ වාලා කලා විවාද වලට කටෙන්නේ නැතුව මේ අනිකුත් අනුසේ ධර්ම වලට රාගානුසය, කටිගානුසය ආදී අනුසේ ධර්ම වලට කටෙන්නේ නැතුව ගත කරනවා නම් මේ මිනිස්යාගේ හිතේ කවදාව සංඥාවල් බහගන්නේ නැහැ. සංඥාවල් ඊමණකගේ හිත කෙලසන්නේ නැහැ. අන්නේ වැඩි වාදයක් කරන මම කරන්නේ කියලා මේ මම මේ ඉතින් දී ප්‍රකාශයේ සාමාන්‍ය සරලාර්ථය ඉස්කත් කරා. යන්ති චීනාශ්‍රය මහන්සියනම කිව්වා නම් උන්වහන්සේ කවුරුත් එක්කත් ඇත්තෙන් ගහ ගන්න ඕන කමක් නැත්තේ නෑ. ඒ දෙවියන් සයිද මරුන් සයිද ලෝකේ තියෙන්නේම ඇවිල්ලා ඒ කොනහන එක හැප්පෙන එක හුරන එක. නමුත් එහෙම එකක් ඕන කමක් නැත්තේ නෑ. අතුලත වශයෙන් ඒකට අනුසය ඇත්තේ නෑ. රාගය, ඒ භව රාග, කාම රාග, ඒ නැත්නම් දික්ඛ අංශය, අවිජ්ජා, විචිකිච්ඡා ආදී අනුසය ධර්ම ඇත්තේ නෑ. අන්න එහෙම කෙනෙකුට අවදාකත් මේ සංඥාව බහගන්නේ නැහැ කියන එකයි දරුවසෙන් මත දේශනා කරන්නේ. අර බංගල නිකන් කරකොලක් ඇත්තා. ඉතින් එළියට දාලා මූණ රැලි ගන්නලා මූණ දිහා බලනකොට ඕන හොදලා යන්නේ. මොනවත්ම තියාගන්න කියන්නේ. ඒක මේ ධර්මයේ අර ඔය අපි හරලෝ ගත්තට මොකද මේ පාඩේ විස්තර කරලා බැලුවොත් පහේ විශාල ගැඹුරක් තියෙනවා. මේක අරුවත්නාන්තේ වුණාට එහෙම නොකරකාරී නෑ උන්වහන්සේ පස්සේ සංසබමන්නේ පිටියක් පස්සේ උන්වහන්සේ දේශනා කරන මහා සංඝයා වහන්සේලාට මහණෙනි මම මෙහෙම සංගාවියන්නේ සඳහා අසවල් වනයේදී කියන ආදී දන්දපාණි බ්‍රාහ්මණය ආවා. ඒ දන්දපාණි බ්‍රාහ්මණය මගේ ප්‍රශ්නයක් අහව වහන්සේ කුමන වාදයක් කුමන අදහසක් සහිත කෙනෙක්ද කොමන දෙයක් ලෝකයට ප්‍රකාශ කරනවා. මම නැද කිව්වෙ මෙච්චර. දෙවියන්ගාට මරුන්ගාට සම්ම බ්‍රාහ්මණයට මේ ප්‍රජාවේ යම් කිසි මේ කෙනෙක් නම් හේතුවක් නිසා කලාව විවාද කරන එකට ආතකලා. ඒ වගේම මේ අනුශේධ ධර්ම වලට කිසිම ඉඩක් නැතුව ගත කරනවා නම් එයාගේ හිතේ සංඥාවල් වැටගන්නේ නැහැ. සංඥා නානතේති නානතේති කියන්නේ. අනුසේ කරන්නේ නේ, ගතගන්නේ නැල්ලක් ගන්නේ නේ. ඉතින් ඒක මොලේ බාහන මයිදියා බලලා දිවේලියට දාලා නලරගෙන ගන්නලා බලාගෙන ඉන්න යන්න ගියා කියලා කියනවා. කියලා දරුවන්ට දේශනා කරනවා. මහණෙනි, එනිසා යම් කිසි කෙනෙක් මේ දිව්‍යසයිත මනෝසයිත මේ ලෝකේ ඒ අනුසය ධර්මයේ සහිත ලෝකේ ඒ කියන්නේ සංඥා වාක්‍යයක් කරන්නේ දෙයක් අන්න දැන් මේ වෙනකොට ඒ විශේෂණ තියෙනවා. අනිත්‍යයිද ලෝකේ යම් සංඥාවක් වැටගත්තා නම් මමට ඇති වෙන මේ මනස කෙරෙහි හොඳක් කිය මට ඇති වෙන අදහසක් මේ මනස කෙරෙහි නරකක් කිය මට අදහසක් ඇති මේක මංගලයි කියලා සුමංගලයි කියලා අන්නේ විදිහේ යම් විදිහේ අනිත්‍යයක් ඇති වුණා නම් නැත්නම් සංඥාවකට කොනක් ආවන ඒක කියන්නේ පපංච සංඥා සමුදාකරන්නේ සමුදාකරන කියලා ප්‍රපංචයෝ සංඥාවෝ ඒ මනුස්සයාට ඇති වුණා නම් කවදාකවත් ඒක අභිනන්දනය කරන්න බැහැ. නැති අභිනන්දිතාවක් අභිවාදිතාවක් ඒක ගැන කතා කරන්න බැහැ. නාචෝ කාය න අචෝ කාය පිටකේ ඒක රාමණය කරන්න බැහැ. නැත ගන්න බැහැ. මේක හරි මහජනක ප්‍රශ්නයක්. අපි යම් කෙනෙක්ට කතා කරනකොට පැහැදිලිවම අපේ මේ මුඛලා පිළිබඳ හැඟීමක් පහළ වෙනවා. මේ වේලාව හොඳයි නැත්නම් හුලා හොඳ නැහැ. මේ මිනිහා හොඳයි හොඳ නැහැ. ඒක නැත්නම් මේක මම කරදරයක්. නැත්නම් මේක මට කරපු සංසාරක ආදී වශයෙන් විවිධාකාර සංඥාවල් පාර. ඒක අර අනුසේ ධර්මනිකා ඇති වෙන යන්ත්‍රයෙන් ඇති වෙන දෙයක්. සර්වචනාද මෙතෙන්දි සංඥාවන්ත දේශනා කරනවා. මොකද මේ වගේ කටයුතු කරනකොට අනුසේ ධර්මයට ආව කෙලෙස්කට කෙනාට ඉන්න සංඥා පහළ වෙනවා. මේ සංඥාවල් පිළිබඳව කවදාකවත් අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා අජෝසායි ඉතිපා දැහැගෙන හිටින්න එපා එහෙම හිතියේ නැත්නම් උන්වහන්සේ පැහැදිලි වෙන වගේ දක්වා දකින්න පුළුවන් කාරණාවක් වෙනවා එහෙම කෙනාට කලහ විග්‍රහ විවාද තුවන් තුව තේසෙන්න මුසාවාද මොනවාක් ඉන්නේ ඒ පුද්ගලයා එන කතා කරලා ගියාට ඒ නිසා කවදාකවත් කලහයකට පාරක් හැපෙන්නේ නැහැ විග්‍රහ උඹ මෙහෙම කිව්වා මම මෙහෙම කිව්වයි කියලා දැඩි ගැනීමකට එන්නේ විවාද එන්නේ නේ සුවන්තු සෝතෝ කියලා බැනගන්න වෙන්නේ ඒ වගේම උපේසරිය ඉස්සතර වේලාම් වචන මොහාවාද කිසිම දෙකට ඉඩක් දෙන්නේ ඉතින් මේක අර ඇත්තට ගැඹුරු සංඥා ස්කන්ධයට බොහෝම කුංචි පාරක් දෙන්නේ නමුත් ඒ මුළු සංඥා ස්කන්ධෙම එල්ලුම් ගන්න පුළුවන් බව සංවර්ධනාකාර ධනපාණි ප්‍රාඥයාගේ දීතිය උපමා කරගෙන සංවර්ධනාකාරී ග්‍රාමයේ සංඝයාත්‍ර දේශනා දේශනා කරපුවාම ආතනින් බැල උන්වහන්සේ වන්නවා ගන්න කිව්වා. අර ධනපාණි ප්‍රාඥය වගේම තමයි බණාගෙන ඉන්න සංඝයා වහන්සේලා අන්දමත්. ධානනිකම කරකලා බැරිය වගේ. දැන් අන්දගෙන ඉන්න සංවර්ධනාකාරී දේශනා කරලා කලහයවාද නැති කිරීමේ මාර්ගය දෙන්නේ උන්වහන්සේ බලයි. දැන් මේ සංඥා කල්පනා කරනවා කාගෙන් ආන්න මේක මම සාර ගැටුලක්. මේ සාරවතනාක්ෂි දැන් ආතනෙ නැගිටලා වැඩියක්. මොකද කරන්න කියනකොට එක සංඥාවක් වෙනවා මේ අපිත් එක්ක ඉන්න අර මා කොට්ටිත ස්වාමීන් වහන්සේ නම් මේකට සත්‍යය. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ මෙන්න මේක සර්වඥාන්තු මේ දේශනාවක් කළා. අන්නේ දේශනාව අපිට ගලවලා දෙන්නේ. ඉගෑරලා දෙන්නේ කියලා. විවරණය කරලා දෙන්නේ කියලා. විස්තර කරලා දෙන්නේ කියලා ඉල්ලුම් කියනවා. අද මේකත් කොහොම කියලා අර ස්වාමීන් වහන්සේ සම වැඩි ස්වාමීන් වහන්සේ නම මේ සර්වතන වැඩි ඉන්න කාලේ ඉඳපස් කතාචාරින් වහන්සේ නම කියලා ප්‍රතිචාර උනාගාන කියන පස්සේ එලා වැඳලා ලෝකපතු ස්වාමීන් කතා කරලා උනාගේ කියන අවසරයි ස්වාමීන් වහන්සේ සර්වතනාගේ ධර්මාත්මයේ දෙයිදලා මෙන්න මේම කතාවක් කළා. ධනපාණි ප්‍රාඥය හමුණා ධනපාණි ප්‍රාඥයට මම මෙහෙම කිව්වා කියලා සර්වචන් වහන්සේ මාර වෙච්ච සිද්ධිය අපිට කියලා ඒ මතක් කරේ මොකද්ද යම් කිසි වෙලාවකට පුද්ගලයෙකුට මේ ප්‍රපංච සංඥාවන් සහිත සංඥා මේ ප්‍රපංචයන්ව සංඥාව යට කරගෙන ඔබා තලාගෙන සහ අල්ලාගෙන හිටිනව නම් ඒ සංඥාවත් ඒ සංස්කා ඒ ප්‍රපංචයන් කවදාකවත් අභිනන්දනය කරන්න එපා අභිවදනය කරන්න එපා අදෝසාය චිත්තනේ කරන්න එපා කියලා දේශනා කරා එහෙම වෙනවනම් සංඝ සමාජයේ තුලකෝ අපිත් ඒක ආශ්‍රය කරන තුලස අසන් තුල කවදාවත් කලා විග්‍රහ විවාද කුවන්තුම් දේශියන් මුසාවාද කවදාකත් එන්නේ. ඒක පොටි සමන්දගෙන ඔබ විතුන් මහන්සිලා අර බුදුව දෝෂය. මේ අර හොඳට අරකු කියන ගහක් හොයන්න ගිහිල්ලා කැලේට ගිහිල්ලා මේ අරකෝ කියන මහා කඳ ඉක්මවලා ඒ පොඩි අත්කඳ ඉක්මවලා උන්ති පුංචි කෙනෙක් ඉක්මවලා කොනේ වලකට ගිහින් පොළොවල හොයනවා අරකෝ. මේ සර්වඥාන්ගේ වැඩ ඉන්න වෙලාවදී මොනවාට එන්නේ මොකද මට මොනවද කරන්න පුළුවන් ඒක මයිලකට ඇවිල්ලා කතා කරන්නේ කාරින්නේ පොළොවල ගහ කරපු හොයන්න වගේ වැඩක් මම මේ අන්තිම කෙලවරේ ඉන්න කෙනෙක් ඒක කරුණා කරලා ඒකත් විසඳෙන කාලයකට කටයුතු කරන්නේ මේ සංඥාවක් දැකගත් වෙනවා මේ සර්වඥාන්සේ මේක දේශනා කළ ආසනෙන් නැගිටලා කිය නිසා අපි නාද සර්වඥාන්සේ ගන්න බෑ නමුත් සර්වඥාන්සේ කීප අවස්ථාවකම ඔබ ආන්දේගේ මේ විචක්ෂණ බුද්ධිය ගැන ප්‍රකාශ කළ තෙන්ට අනුකම්පා කරා අනුකම්පා කරලා අපිට ඔබතුමන්ට ඔබ ආශ්‍රිත තේරෙන කාරණේක විස්තර කරන්නේ කියලා. දෙතුන් සැරයක් එහාට මෙහාට විස්තර කළා අපලා. පස්සේ ඒ මහපතිද ස්වාමීන් වහන්සේ මේක සංඝයාට එහෙම කරේ එහෙනම් මම මේ අහලා අහන්නේ. සංසුණාට මේ ඇහත් ඇති කාලේදී රූපයක් ඇති කාලේදී චක්ක විඥානයේ කියන දැකීම හිත පහළ වෙනවා. දැකීම හිත පහළ වෙන්නේ ඇත්තටම බුද්ධිලෙක් කියන්නේ රූපෙ ඉදිරිපත් වෙන්නේ. චක්කුන්ට පටිච්ච රූපේද අනුනා රූපේ නිසා චක්කු විඥානේ පායන. සිංහ සංගති පස්සෝ ඇහත් අස්පානිකෝ පාදින සාකල් රූපත් ඉදිරිපත් වෙන සාකල් ඇහ දකින්න හිතක් පහළලා තියෙන සාකල් මේ තුන එකට යන සාකල් මේක ස්පර්ශයේ පාදේ. දැකීමේ ස්පර්ශයේ පාදේ. එතහිට ඇහි සත්‍ය දක්ෂ වේදනා යම් කිසි ආකාරයකට මේ දැකීම ස්පර්ශය රූපය ඇවිල්ලා ඇහි තියෙන මේ සංවේදී භාවයේ වැඩෙමින් පිටකාවමින් හිත එහි යෙදී පවතින තාක්කල් එහි විඳනයක් යන වේදේති යන වේදේති සංඥා යන අපිට මේ විදිහට පංචේන්ද්‍රිය තුනේ විඳනයක් ලබා දෙනවනම් අත්දැකීමක් ලබා දෙනවනම් අපි ඒක පිළිබඳව හැඟීමක් පහළ කරගන්නවා යම් සංජානාති සංවිතක්. යමක් අපිට අපේ හැඳුන් ලෝකයට ඇතුළු වුණාම අපි ඒක නැවතුනට විතක් කරනවා. ඒකත් මේකත් නාල සංඥාන විතක්කේදී සංපපංචේ. ඒ විතරක වලට පස්සේ අපි මේ අතගැස් වෙනවා. එහෙනම් කුල බාහිර දාලා ඔක හදාගන්න. විතක්කණයකින් පස්සේ ප්‍රපංච කරනවා. යම් ප්‍රපංචයේදී මනෝ ප්‍රපංච පඤ්ඤා සංකල්ප සමුදාතන. මේ කරන්නා වූ විචිලි කතා විචින්න ඒ කුජල ඇගිලා. ඒ කුජල වටාගන්න වදිනවා. ඒ නිසා ඇහි සුද්ධව පවතිනා වූ ඇහ සුද්ධව පවතිනා වූ රූප සුද්ධව පවතිනා වූ පිටකින් පටන් අරගෙන අපි කොහොමද මේ අතීතනාගත පච්ච උප්පන්න චක්කු විඥානේ මත් වෙන්නේ ඔන්නවත් කියන නිසා තමයි මේ ලෝකේ එකම රූප දෙන්නේ දක්වන දෙකක් තියෙනවා. දෙන්න මෙලකට. දෙන්නම කොහොමද කියන්නේ? නමුත් ඒ දෙන්නකට සංඥාවල් දත් ප්‍රපංච ආත්මක වෙනස් නිසා එකම දේ දැකලා දෙන්නේ දෙවිදියකට කතා කරනවා. එකම දේ එකම පුද්ගලයා දෙකක දැකලා දෙවිලාවක දැකලා දෙකක් තිබෙනවා. ඉතින් මේක බුද්ධ ලෝකයක්. සහ විනෝදන ලෝකයක්. මේ ලෝකයේ තුල අර කියාද කලහ විකහ විවාද තුන් තුන් තේසුඤ්ඤ මුදාවාද ඔක්කොම දෙලගරයි මේ ගත්ත එක එක පුද්ගලෙක් මේ මේ ගත්තට පස්සේ ගැටි පිළිබඳව නඩුවක් ආයෙත් කිසිම දෙයක බොරුවක් නැහැ ඒ පුද්ගල ඇත්ත වශයෙන්ම රූපය දකලා තියෙනවා ඇත්ත වශයෙන්ම හිතේ කරන පිළිබඳවක් තියෙනවා ඇත්ත වශයෙන්ම මේක විතරක් තියෙනවා ඇත්ත වශයෙන්ම හඳුනා ගන්නක් තියෙනවා ඇත්ත වශයෙන්ම මේක විචක්කරණය කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ප්‍රපංචනය කරලා තියෙනවා. ප්‍රපංචනය නිසා ඒ පුද්ගලයා ඒ සූත ඉතුරු ටික හොඳට නැති කරවල හදාගෙන ඒක දිහා කල්පනා කරන්න යනකොට ඒ පුද්ගලයා ඒකටම මැස්සලා දකින්නේ වගේ එක්ම එකම චිත්තයක් හෝ විච්‍යයක් හෝ සංඥාවක් හෝ විච්‍යයක් වඩපත් කරන මේ දෘෂ්ටි කරගන්න. ඒ දෙකේ බලන දෘෂ්ටි කරගන්න. සාපුද්දේ කලලා යැත්තිද යැත්තේ ඇලීමක් පාල කරගන්න. සංකාර කරගන්න හැකියිම අර ඉස්සෙල්ල එක නැතිනම් මේක හොඳ සුබ සංඥාවක්. නම් කෙනෙක් නතුන සුබයි කියලා. ඒක අදුලියක් නෑ අදුලියක් නෑ කියලා කියනවා. මේ අනුයෝග විතර්කණය කරන්නේ ඒ අනුයෝග ප්‍රකල්පණය කරන්නේ එන්නත්නම් හිතවිලි මනෝලෝකයකට රටෙන්නේ ඒ අනුව තමයි අතීතනාගත අත්විඥානත් එක්ක දාගෙන අතුලාගේ සමකාලයක් ඇතිවෙනවා වගේ අර ඉස්සෙල්ල කියපු එකනට දෙවිසු යම් කී වෙන කතාවක්. ඒක දැන් සම්බන්ධකම් පස්සපස්සය. ඔක්කොම ඇතුළත තියෙන ස්පර්ශයයි තමයි. මොකද ඒ පුදුලයි ඇතුළේ යනකොට සෑහෙන සංඥා ලෝකයක් අරගෙන ගිහිල්ලා අර අලුතින් ආපු සංඥාවේ තමයි පුදු සංඥාවක් තුලින් පෙර. ඒකෙන් ඇති කර ගන්නා වූ ප්‍රතිබිම්බය විසින්ම උන් පාරයි. ඔගින ගන්න. උගතාගෙන සිටින වෙන කෙනෙක් කියන දේ මමත් දැක්වව මෙහෙමයි දැක්කේ කියලා හොඳ තෝම කැරටි ගාන බිම කියලා හරි කමන්නේ වාද කරන්න කෙනෙක්. මෙන්න මේක ලෝකයක් නැතිකේ. ඒක නිසා මේ සංඥාව කියන එක භයානක දෙයක් එකට ගවන්නට විපාක දෙන්නේ. අනිත් මේ දේ තමයි හිත වෙන්නේ. නාසයේ මේ දේ. දීත් මේ දේ. කයත් මේ දේ. මේ පොඩක් ඇහැටම අනුව විඥානය කියලා එකක් තියෙනවා. ඒක පිස්සු බබ. දැන් කාලේ ජීව රටෙන් කියනවනේ අර මේ ඉස්ස නැගෙන ඇවිල්ලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ සංගලේ මේ වැරදලා මෙන්න මේ පිටු ඇද්ද මේ කටලවිලා අර මනෝ විඤ්ඤාණයට ගියාම මේක දෙවි දෙවි ඒ නිසා කාලකට මේක ගැලවිලා කියන්නේ අන්තෝ ජටා බයි ජටා ජටා චතුත්‍ර පාට ඇතුළත් ගැට පිටත් ගැට මේ ප්‍රජාව ගැටෙන් ගැටලාගෙන ජීවත් වෙනවා ඉතින් කොහොමද මේක ගැලවෙන්නේ කියන එකයි ඒ සංඥාව නැවත පහළ නොවන්නා වූ ආකාරයක දරාගන්න කියලා. මේක අපිට සිද්ධ වෙනවා තේරුම් කරගන්න. ඒ චක්කුන්ත පරිච්ඡ රූපයේ උපජ්ජති චක්කු විඥාන කියන සුද්ධ බුද්ධ හිත. ඒකේ කිසිම ප්‍රේතයක් නැහැ. ආරම්භයේ ඔච්චර කියලා සිද්ධ කෙනෙක් නැහැ. දෙවිලි මාළිගේ හිතේ ගත්තා. සමාකරණයේ හිත ගත්තා. කවුරු හිත ගත්තා. ඒ ඇහැට රූපයක් ලැබෙන එක චක්කු විඥානයේ පහළ වෙන එක සුද්ධ නිකලෙ තිබෙනවා. ඒ තුන එක දිගට ගණන් කරන තරකල් ස්පර්ශයේ බාහිරතාවම නිකලෙ. සින්න සංගති පස්සෝ පස්සපච්චය වේද ඒක වින්දනය කරනවා. ස්පර්ශයක් නැතුව කවදාක වින්දනයක් කාලේ. ස්පර්ශය නිකම්ම වින්දනය කාලේ. අන්නේ වින්දනයත් එක්කම සංජානනයක් ඇති වෙනවා. කර්ණ අපේ මතක පටන්ගත් එක මේක දෙන්නවා මේක සිංහලයා මේක ආහු මේක මේක අල්ලපු දෙන්නා මේක යාළුවා මේක මිත්‍රයා අම්මා තාත්තා කියලා. අර ගත්ත සංඥා රාශිය තුලේ හරියට අවබෝධන වෙලාවක කියලා වෙනාන අන්ධකාරයක් නැත්නම් මේ මන්දාරයක් අකින්න වාගේ දැකින්නේ අර සංජානනය කරන්නේ අර කෙලෙස් දිස්ස අන්තයයි තේිස්සෝ. අන්නේ සංජානනය නිසා කොහොම විචක්කණය කරන්න පටන් ගන්නවා. මෙතන විචක්කණයට තෝර ලැබෙන්නේ මෙහෙම මෙන්න මෙහෙම මෙන්න කියලා ඒ පදනමේ යනකොට ඔහු දන්නේම නෑ. දික්ටි මරණ කියනවා වරපතල අප්‍රකාශ ත්‍ත්වයේ තුල මනෝලෝකයකට වැටිලා ඒ සංකීර්ණ මනෝලෝකයේ තුල ලස්සී ගන්න. අමම හදාගත්ත ලෝකේ ඊන දී ගන්න ත්‍ත්වයකට පත් වුණාට පස්සේ තව කෙනෙක් එනයිලා කටුක ලඟිනකොට ඒක වැරදි කියලා. ඒකේ සුද්ධලත් ලොකු බරපතල අභියෝගයක් ආකාරයක්. ඒ නිසා ඒකට අපි මේකට ගන්න එකක් විතර අපේ කටුකුරු දෙනාගන්න සංකීර්ණ ත්‍ත්වයක් සඳහන් වෙලා තියෙනවා. ඊළඟට දෙන්න දීලා තියෙන ලස්සන ජාතක කතාවක් මේ ප්‍රශ්නේ දෙන්නන්න නිදාගෙන එක කාලයක පියමාරජුන්ට මුද තරුණ වැඩකම් බාර ගන්න පුළුවන් දරුවෝ ඒ සුසුතුමෝ තුන්දෙනෙක් ඉඳලා දෙන සුසුමාරවරුන් රජ එකක් කාර්යයක් පාලනය කරන්න ඉතින් ඉතින් දැනුමක් කියලා මත නිසා කියලා කෙනෙකුට මොනමයි සාස්ත්‍රයේ කියලා කැඩිලා වරෙන්ලයි කියලා රංකාවන් කියලා ඉතත් කළා කියන සුදු දැනක සුදු ආචාර්යවරයෙක් හොයාගෙන රංකාවන් වලින් ඒක යම් දිනකට කියලා කැඩිලා එන්නේ හොඳම සාක්ෂිය කියලා කැමති කෙනා රජකම් දෙනවා. ඇත්තම සුන්දර ගියාට පස්සේ කාර්ම කුමාරයා කියන හම්බුනේ ආචාර්යවරයෙකුට කැලේ මෙතන ජීවිතේම ගත කරලා තියෙනවා. ඒ ආචාර්යවරයා කියලා දෙනවා මේ කැලේ ඕනම තැනක සතු කාලේ හේතුවට කැලක් කරගෙන ආවොත් ඒ සතාගේ සම්පූර්ණ හැඩ හැකිල හදලා ඇති මම නැති මම කියලා. ඉතින් අර දෙලා අහක් විතර ඕනම කැලේවත් ඇති නැට කැලේ. අරගෙන ආවොත් සම්පූර්ණ හැඩ හැකිල හැදීමේ සාර්ථකය කියලා කරනවා. ඊගාව මතුන් ඇවිල්ලා හිටියේ ඒ ආචාර්යවරයා කියලා දෙනවා නරක වෙච්ච නැති පූර්ණයට හැදිලා කියනවන මට ඒකේ මස්වල අමතරවල දැන් කණදී එකක් විදිහට. සත්‍යාවන නැති. නැත්නම් මේ කණ ගැටුවා වාගේ මස්වල අමතරවල පූර්ණ කතා කරලා දෙනවා. දැන් සාරි හතක් කියලා හිතුවේ කියලා කියන්නේ. ඊගාරේ කරනවා කියන තැන කියන තියෙන්නේ මේ දැන් නැරිච්ච කටේ. අද දකින්න සම්පූර්ණයි මම ඔක්කොම සම්පූර්ණ මට පණ දෙයි. පණ දෙන්න පුළුවන්. එයා බොහොම වාරේ වගේ කියනවා අර සාහිත්‍යකල කමින නැවත අවුරුදු ආදී වෙලා එනකොට කැලේදී සුන්දර හම් වෙනවා. එම්බුලන පාස්තු සුන්දර කතා කරලා අවුරුදු සුන්දර කොහොමද කියලා අහනකොට එක එකනක් කියලා දෙනවා මෙන්න මේ මේ සාහිත්‍ය කියලා කියන්නේ. ඒක කියසෙන් යන්නේ ඉතිලා මේ සාහිත්‍යයෙන් කියලා බලමු. කියලා මේ සාහිත්‍ය කෙනෙක් බලමු. මේක බාලන් ඇල්ලුවේ රඟ දින හේනකොට අටකදලක් තිබිලා තියෙනවා. එයාගේ මේ මාල් ගන්න විශාල දිග මේ ව්‍යාකරපතෙක් වගේ අත්තම් පුරාට හැගෙන්නක් කරනවා. දෙලන්න එකකම් බලනකොට මම දැන් මේකට පුළුවන්. මම මේක සංකාරයකට මස් පුරවලා සංකල්ප සංකීර්ණ කතා කරනවා. ශූන්‍යයකන බලාගෙන හිතේ ඉවර වෙනකොට පණ පීඩේ. අර පීඩේ කරන ව්‍යාකරණ කන්න දෙනවා. අන්න වගේ තමයි අපේ ජීවිතේ රටාව. අපිම මවා ගන්න මේ චිත්තෝදේ අදුව කාව. ඒක උඹලා දෙන්න මරණ කරක් කරගෙන උඹ කාගෙන ඉන්නේ වැරදිලා ඉන්නේ කියලා කවුරු හරි කිව්වොත් අරිට වැඩි කෑමක් වෙනවා අමුන් ඇවිල්ලා මම දැක්ක දේ දන්න දේ මම මගේ දේ තගෙන ගන්න හදනවා කියලා ඉතින් ඒකාර විතර කලාව විවාද කියනක හේතුනේ විදෝයයක්. එහෙම නැත්නම් දවස් තුනක් වෙන්න කියලා තියෙනවා. මේ මුගගහ කුංචි නුග ඇටයකින් අභයදයක් පමණ කුංචි නුග ඇටයකින් ඉහළට වැටෙනවා නුග කඳ ඉහළට වැට අතුපතර වේදනාවක් පස්සේ ඒ නුග කඳෙන් වැටෙනවා අරුණයි කඳ හැදෙන්නේ පොළවේ ධාරේ උදාගෙන ඉහළට කඳෙන් නැති වෙන්නා වූ අරුණ කුංචි කෙලි වශයෙන් බහලා අර කඳ වටේට ඇති වෙලා එව්ව පොළොවට හයි වෙච්ච ගමන් එව්වට කඳට වැඩි ලොකු වෙනවා දුක් වෙලා මහකල සම්පූර්ණයෙන් වහගෙන කොතනද මහකල කියලා හොයාගන්න බැරි තරමට අර ඉහිලින් පහලට ආපු අරමුණේ මහකල වහගන්න. එතකොට මොකටද වලාගන්න බැහැ. ඒ වගේ තමයි අපි දැකපු ගම සතිය පිළිපදවගත්තේ නැත්නම් දැක්කව ගමම මෙනෙහි කරගත්තේ නැත්නම් දකින්නවා දකින්නවා දකින්න ඇතිය. ඒ දකින්න චිත්‍රයේ දිගේ ගිහිලා අපි රාග, ද්වේෂ, මෝහ බාහිර කරාට පස්සේ අකටතරලදී අදුත්තරලදී අපිට දකින්න බලන්න තියෙනවා. අපි චින්තන ලෝකෙට ගිහිනවා. අයන සත්‍ය ඇයෙනකොට අපි මෙනෙහි කරන්නේ නැත්නම් ඇහෙනවා ඇයෙනවා කියලා. ඒක සංඥාව පහල කරගත්තේ නැත්නම් ඒ ඇයිලාදී මට බැන්නා මට ස්තුති කරා මේක ස්ථීපත්‍යයක් දුක සත්‍යයක් කියලා ඒක දිගේ ප්‍රකාශ කරන්න ගියහම අපි අහන්නේ කවක් නැතනවා. රස බලන්න ගියහම කොච්චරක් නැහැ. මොන්ද අහක මේ සෑම දෙයකින්ම අපි පැටලෙන දුරු ගන්නකොට අතරමැද ඉඳගෙන මේ සම්පූර්ණ මායාව කරන්නේ නැහැ. සවසනක දේශනා කරනවා මරිච්ච කූපමය කන්නේ අර ඈත දැඩි ඊ නියගේට නිර්ගුණ අහංකාර කෙලවරක දකින්න තමයි විගර්තෙන් කාර්යපාරවලක් තේ ඈත තේනි හරියට වස්තුවක් ඇත්තටම ලායේ තාපේ ඉස්සතර භාවයක් තියෙන දැලු ගන්නට දෙන්නේ පුංචි රැලි ගහලා තියෙන නිල්ලු යඩුරු වතුරක් ඒකේ මොනවා දුවන ඔලේ වතුරයි ආනේ දුවන්න දුවන්න මායාවක් තියෙනවා යන්නේ නැහැ. මොකද මේ වගේ තමයි සංඥාව ඇති කරන්න ඕන විපර්යාසයේ අපි කොච්චර දුර අල්ලන්නේ කියලා කියන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මොකද? දකින්න කොච්චරම දකින්න බව මෙහෙ කරන්නේ. දැනගන්න ඕනේ. අහන කොච්චර අනික ඕනම දෙයක් මෙලෙවෙන් දෙන්නේ හැදෙන්නේ නැන කොච්චරම මෙනේ කරන්නේ. අදින් දෙන්නවා කතාව වුණොත් මෙන්න මේ කියන විලෝකනයේ සිදුවන සංඥා විපල්ලාස. ඒ වගේම තමයි ආස්වාද ප්‍රසවාස කියනකොටම ඒක මෙනෙහි කරන්න කියලා කියන්නේ මෙයා අඬවකාරක දුක්ු දෙන්නා වගේ නතර කරන්න කරන කතාවනේ බොහෝම ගැඹුරක් තියෙනවා. සංඥාදිගේ බලන්නේ යනකොට තේරෙනවා. මේ එක චිත්තක්ෂණය අල්ලගන්න බැරුව අපි අපි විසින් හදා ගන්නාලද චිත්තරූපවල විසිරිවල විසිරියන්නට නැත්ලා අපි කල්ලි හදා ගන්න නැගිටලා ගියාට පස්සේ අපි ගන්න බහනාදී ඉඳගෙන මේක හිතී කියන. ආන්නේ ඒ තරමටම අපේ සියලු හැකියාවන් අපි භාවනාවකින් ගලවලා බලන්න. අපේ තියෙන බලපෑම කාර්යය අපේ අවබෝධයට විරුද්ධව හිතේට කටයුතු කරන මේ සංඥා. මේ සංඥාව නරකයක් නෙවෙයි. ඒකක් අවශ්‍ය වෙන්නේ ඒ සංඥාව දකන එකයි. දකන එකයි. ඒ දකන කිරීමේ විශ්වමය හිතන්නේ නැවකට කතා කරන්න විතරයි විතර කරනවා. අම්බේක දේනකටත් අපේ කාලේ කරලා තියෙන මේ බලාපොරොත්තු වෙමු අවශ්‍යයකට හදා කරගත්ත මේ සම්බන්ධයෙන් ඉඳගෙන අපි මේකම භාවනාවේදී මේ සංඥාව හදාගන්න හැටි ප්‍රෝධනේ පිළිස ඇති සංඥා ඇති කර ගැනීම පිළිස කලවා ගන්න මුලින්ම ගැඹුරින් දේශනා කරලා කියලා මේ හිතන අධේශනා කරන සාකච්ඡා කරනකොට විද්‍යාකාරකමෙන් දැනගෙන ඉන්න බැරිම ඒ වගේ භාවනා කරන දේවල් එක්ක බලනකොට විශේෂ ආලෝකයක් වැටේ කියන කියන්නේ ප්‍රාඥයක් නැති ආලෝකයක් වැටේ. වාක්‍ය මේ විදිහට අපි අපේම මේ ගැටේ අතුලක පිටුදුන් විතරම ගැට ගැහෙන්නේ චේතන කර්මයක් කරමින් යන මේ ජීවිතේ අලුතෙන් කර්මයන් චේතනාවක් මොකද මේ ඇති වෙන්නා වූ ගැටේ ඒක පුළුවන් නම් කලවරන් නැහැ. අතනා ගන්න වෙනා ගන්න අරියක් ආදී අපේ සැකවලලකින් ගලවන්න කියන වැඩේ මුලින් දිගටම දැකගැනීමේ ශක්තිය මේ සංඥාව ප්‍රපංච දේවි කල්ලාපෙන් තොර අපේම වර්තමානයේ පවතින දේ දැකගැනීමේ අපේම සීලේ අදි සීලයක් බවට අපේම චිත්තේ අදි චිත්තයක් බවට අපේම ප්‍රඥාව අදි ප්‍රඥාවක් බවට කරගැනීමේ යෝගාවක ප්‍රතිපත්ති පූර්වක ජීවිතයේ ආලෝකයක් වේවා කියන ආශාවෙන් අදට නිවිද ධර්ම දේශනාවෙන් මේ තමයි. විස්සාවකාත නිහි සම්බතං දුන්නං සමයනාදී දීවාං නෝදං සීවද්දං හත්ති විද්‍යා විස්සාවකාතනේ දීසම්බතං දුන්නං සමයනාදී දීවාං නෝදං සීවද්දං හත්ති විද්‍යා එස්සාවකාදවන්නේ දීසම්බතං දුන්නං සමයනාදී දීවාං නෝදං සීවද්දං හත්ති විද්‍යා ආකාශත්තාතු දුඤ්ඤං ආදීවාකරං රිද්ධා දුඤ්ඤං බයෙන් දුක්ඛා කියනස්සං දුකාසන ආකාශත්තාතු දුඤ්ඤං ආදීවාකරං රිද්ධා දුඤ්ඤං බයෙන් දුක්ඛා කියනස්සං දුදේශන ආකාශත්තාතු දුඤ්ඤං ආදීවාකරං රිද්ධා දුඤ්ඤං බයෙන් දුක්ඛා කියනස්සං දුදේශන ඉදං යෝනේ තීනං හෝතු සුඛාරං දුනාතයෝ ඉදං යෝනේ තීනං හෝතු සුඛාරං දුනාතයෝ ඉදං යෝනේ තීනං හෝතු සුඛාරං දුනාතයෝ